තිට්ටන්තේ නිබුතේ චාපි සමේ චිත්තේ සමං පලං චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින් සෝ සාගරේ සම්බුද්දේ අට්ඨ වීසංච ද්වාදසහංච සහස්සකං පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේසං ධම්මංච සංගංච සබ්බේ පච්චේක බුද්දේ බෝධිරාජේච සම්බුද්ධං සාදරේන නමාමහං නමක්කාරානුභාවේන තණ්හං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්කෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝසෝ ධම්ම දස්සී තමෝනුදෝ සිද්ධත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ උස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීච අනූපමෝ සිකී සබ්බ හිතෝ සත්තා වෙස්ස භූ සුඛදායකෝ කකුසන්தோ සත්ත්වාහෝ කෝනාගමනෝ රණංජහෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සච්චේ විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතෝ සිකිස්සපි නමත්තු සබ්බ භූතානුකම්පිනෝ වෙස්ස බුස්ස නමත්තු නහාතකස්ස තපස්සිනෝ නමත්තු කකුසන්දස්ස මාරසේනාපමද්දිනෝ කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස වසීමතෝ කස්සපස්ස නමත්තු විප්පමුත්තස්ස සබ්බදී අංගී රසස්ස නමත්තු සක්‍ය පුත්තස්ස සිරීමතෝ යෝ ඉමන් ධම්ම මදේසේසී සබ්බ දුක්ඛා පමෝදනෝ ඒ චාපි නිබ්බුතා ලෝකේ යථා භූතං විපස්සිසුං තේජනා අපිසුනා මහන්තා වීතසාරදා හිතන් දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීතසාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං සෝ සාගරේ ජලදිකං රුධිරං අදාසී භූමින් පරාජය සමං සමදාසි දානං මේරුපමාන මදිකංච සමෝලි සීසං කේතාරකා දිගතරං නයනං අදාසී නාවං පලීය පතවී චලීය සබ්බේ පිපානා උදසන්ත සෙය්‍යුම් සල්ලම් පිචේ උරසි පකප්ප යෙය්‍යුම් උපදී සුටානං නකරොන්ති බුද්ධා බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍ය වන්නං කප්පං පිචේ අඤ්ඤ මහා සමානෝ කීයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස එවං අචින්තයා බුද්ධා බුද්ධ ගුණා අචින්තයා අචින්තයේසු පසංසානං විපාකං හෝති අචින්තයෝ යේ කේචි බුද්ධං සරණං ගතාසේ නත්ත්‍ය ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණසන්ති බුද්ධෝති වචනං සෙට්ඨං බුද්ධෝති පදුමුත්තරං සදේව කස්මින් ලෝකස්මින් අඤ්ඤසෝත රසායනං යෝ දීරෝ සබ්බදී දන්තෝ සුද්ධෝ අපපටි පුග්ගලෝ අරහං සුගතෝ ලෝකේ තස්සාහං පරිචාරකෝ නමෝ තස්ස අදුතියස්ස අමිත පුඤ්ඤ ගුණ දරස්ස නමෝ තස්ස විසුද්දස්ස සබ්බං යුත බාසුරස්ස නමෝ තස්ස දස බලස්ස සක්්‍ය සීහ මුනින්දස්ස නමෝ තස්ස අසදිසස්ස සිරි ගෝතම ජින වරස්ස නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම බහුජනං තාරයසි දේසේ තං අමතං පදං දූරතෝව නමස්සන්ති මහන්තං වීතසාරදං නමෝ තේ පුරිසා සබ නමෝ තේ පුරිසා තුල්්‍ය සදේව කස්මින් ලෝකස්මින් නත්තිතේ පටිපුග්ගලෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස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 විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා යං කිංචි විත්තං ඉදවා හුරං වා සගේසු ආයන් රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්ප ගුම්බේ යතා පුස්සි තග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතුූපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්‍යෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යෝ වදතං පවරෝ මනුජේසු සක්‍යමුනි භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත්තමුපේහි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ධම්මං ජීවිතං ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නාච යේ ධම්මා අහං වන්දාමි සම්බදා khයං විරාගං අමතං පනීතං යජජ්ජගා සක්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් බුද්දසෙට්ඨෝ පරිවන්න යේසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු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 පච්චුප්පන්නාච ඒ සංඝා අහං වන්දාමි සබ්බදා ඒ පුද්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒ තේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේසුප්පයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගයිහ ලද්දා මුදා නිබ්බුතින් පුංජමානා ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුපිවා තේබි අසම්පකම්පියෝ තතුූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ අරිය සච්ඡානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්ප මත්තා නතේ බවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවස්ස දසන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිංචිතංච සීලබ්බතං වාපි අදත්ථි කිංචි චතුහ පායේ හිච විප්පමුත්තෝ චචාබිඨානානි අබබ්බෝ කාතුම් ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස වුතා ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මින් තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති දීරා යථායම් පදීපෝ ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු අට්ඨච දින්න මහප්පාල මාහු චතුසුසු චීසු පුරිස යුගේසු යත්තච දින්න මහප්පාල මාහු චතුසුසු චීසු පුරිස යුගේසු අට්ඨච පුග්ගල ධම්ම දසාතේ සංගමිමං සරණත්තමුපේහි උද්ධිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමච්ඡං සුපටිත්තං පීතුපාදං නමාමහ